සරච්චන්ද්‍ර මහත්මයා අවසරයි අපේ හාමුදුරනේ අද අපේ හාමුදුරු පැහැදිලි කර එක තැනක කාම විතර්කයට ප්‍රතිවිරුද්ධව නයිස්කර්ම ධර්මය කියලා පැහැදිලි කරා. ඒ යාගේ අපේ හාමුදුරනේ විතර්කවලට එරෙහිව එන ධර්මතා පිළිබඳ යම් පැහැදිලි කිරීමක් තවදුරටත් කරමු. ඔව් දැන් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියලා විතරක තුනක් දක්වනවා. දැන් ඒවමනේ සංකල්ප හැටියට දක්වන්නේ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. එතකොට ඒවට ප්‍රතිවිරුද්ධ සංකල්ප හෝ විතරක තමයි නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එතකොට නෙක්ඛම්ම සංකප්ප කියලා කිව්වේ දැන් කාම සංකප්ප කියලා කිව්වේ Taman කැමති දේවල් නැවත නැවත ලැබීම විඳීම අත්පත් කර ගැනීම ඉන්ද්‍රිය පිනවීම පිළිබඳ තියෙන රුචිකත්වය. එතකොට නෙක්ඛම්ම කියලා කිව්වේ කාමයන්ගෙන් නික්මීම. දැන් අද හුඟක් දෙනා මේක තේරුම් අරගෙන තියෙන්නේ එතනක් ටිකක් වරදවාගෙන. ඒ කියන්නේ දැන් Taman අකමැති දේවල් ගොඩක් දේවල් අතහරිනවා. ඒ අකමැති දේවල් අතහැරගෙන අතහැරගෙන යන ගමන අපි හිතනවා මේ නයිස්කම්මයයි කියලා. ඒක නෙමෙයි නයිස්කම්මය. කාමය කැමති දේ යතහරින්න ඕන. අකමැති දේ අතහරින එකදී මිනිස්සු විතරක් නෙමෙයි සත්තු සිව්පාවොත් කරනවනේ. තමන් අකමැති දේවල් අතහැරලා දාන්නේ කියලා. අයින් වෙන එක. ඒක පොදු සත්ව ගතියක්. එතකොට අකමැති දේවල් අතහැරලා නිවන් දකින්න බෑ. කැමති දේ අතහරින්න ඕන. කැමති දේ අතහරින්න බෑ අපට තෘෂ්ණාව තියෙන තාක්. එතකොට තෘෂ්ණාව තියෙන්නේ ඇයි? එහි යථාර්ථය වැටහෙන්නේ නැති නිසා. යථාර්ථය වැටහෙන්නේ නැත්තේ ඇයි? අවිද්‍යාව නිසා. එහෙමනම් අවිද්‍යාව දුරු කරන ප්‍රඥාව අවදි කළොත් තමයි මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම අනාත්ම බව, අසුභ බව අපට දැනෙන්නට ගන්න. එහෙම දැනෙනකොට තමයි මේ සංස්කාර ධර්මයන්හි ඇලෙන්නට ආස්වාදනය කරන්න තරම් වැදගත් දෙයක් නැහැ කියලා අපට වැටහෙන්නේ. අන්නේ වැටහීම ප්‍රඥාවෙන් ඇති තමයි අපි කැමති දේවල් අපිට බැහැර කරන්නට, දුරු කරන්නට, ඒ කැමැත්ත අහෝසි කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට තමයි වස්තුකාම, ක්ලේශකාමයන්ගෙන් සිත මුදවා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ඒ වැඩපිළිවෙල නැතුව අපි කාමයන් දුරු කරනවා කියලා කරන්න උත්සාහ කළාට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා ප්‍රඥාව අවදි වෙන අවදි වෙන ප්‍රමාණයට තමයි සංස්කාර ධර්මයන්ගේ ආදීනවේ පෙනෙන්නට ගන්නේ. ආදීනවේ පෙනෙන පෙනෙන තරමට තමයි මෙතෙක් කාලයක් කැමති වෙලා තිබුණු මේ ආරම්භණයන් පිළිබඳව අකමැති වෙනව නෙමෙයි එහෙම කැමති වෙන්නට තරම් වැදගත් යමක් නැහැ කියන එක වැටහෙනවා. එතකොට ඒක තමයි නෂ්කාමී කියලා කියන්නේ. එහෙම නැත්නම් නෙක්කම්ම සංකප්ප. එතකොට නෙකම්ම සංකප්ප කිව්වන් පස්සේ එහෙම නැත්නම් නෛෂ්කම්ම විතර්ක නැවත නැවත ඒවා පිළිබඳව විතර්ක කරනවා. ඒ එතකොට නෛෂ් දැන් කාම විතර්කයේදී අපි ඇලුම් කරන ස්වභාවය ගැන නැවත නැවත හිතනවා අර නයිස්කම්මේ විතර්කයේදී එහෙම නැත්නම් නයිස්කම්මේ සංකල්පයේදී අපි නැවත නැවත ඒවාහි ඇලෙන්නට දෙයක් නැති බව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අශුභ වශයෙන් යලි යලි මෙනෙහි කරන මෙනෙහි කරන තරමට තමයි අපට නෛෂ්ක්‍රම්‍ය සංකල්පය වර්ධනය වෙන්නේ ඊළඟට ව්‍යාපාද සංකල්පය වර්ධනය වෙන්නේ අනිත් කෙනා සමග ගැටීම් ස්වરૂපයෙන් ඒ කියන්නේ පටික සංඥාවෙන් තමයි අපි අරමුණ දිහා බලන්නේ දැන් අපි පහුගිය කාලෙත් පැහැදිලි කළා ඔය අරගල සමයේ මිනිස්සු වැඩි හරියක්ම පාරේතොට යන්නේ පටිග සංඥාවෙන්. ඒ කියන්නේ දැන් තෙල් පොලිමේ ඉන්නෝ ඉන්නේ නිකන් ගහ ගන්න බලාගෙන පිහියෙන් ඇන ගන්න මරා ගන්න බැන ගන්න බලාගෙන තමයි ඉන්නේ. ඒ කියන්නේ පාරේ එක පේලියක් නවත්තගෙන ඉන්නවනම් Taman ගිහිල්ලා තවත් පේලියක් හදාගන්න. එතකොට පාරටත් වාහනේ බයිසිකලේ නම් පාර පැත්තට තමයි නවලා තියෙන්නේ. නවලා තමනුත් පාර පැත්තෙන් බහිනවා. එතකොට දැන් අනිත් වාහන යන්න ඕන කියන එකක් නැහැ. එහෙම යන්න ආවොත් බැරි වෙලාවත් ගෑවුනොත් එහෙම බලා ගන්න පුළුවන් කරන දේ. එතකොට දැන් මේ හැම තිස්සෙම ඇවිලෙන්න සූදානමින් ඉන්නේ. ඒ මොකද්ද? ඒ ඒ තමයි අර පටික සංඥා. ඒතර පටික සංඥාවෙන් ඉන්නකොට හැම තිස්සෙම හැම දෙයක් එක්කම ගැටෙනවා. එතකොට ඒ ගැටීම් ආකාරයෙන් ඒ දිහා බලන්න පෙළඹෙනකොට ඒකම ඒකම වර්ධනය වෙන්නට පටන් එතකොට යම් කිසි කෙනෙකුට ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් එතකොට ව්‍යාපාද සංකල්පය වෙනුවට අව්‍යාපාද අව්‍යාපාද සංකල්පයයි කියලා කියන්නේ මෛත්‍රිය මෙත් සිත. එතකොට අනිත් අයට අනිත් අයට අනර්ථයක් කරන්න සූදානම් ගතිය අනිත් අයගේ විනාශයේ කැමති වෙන ගතිය. ඒක තමයි ව්‍යාපාද කියලා කිව්වේ. අනිත් අයගේ යහපත කැමති වෙන ගතිය. අනිත් අයට හොඳක් වෙනවා දකින්නට කැමති ගතිය. අනිත් අයගේ යහපත වෙනුවෙන් උනන්දු වෙන ගතිය. ඒක තමයි අව්‍යාපාද සංකල්පය කියලා හඳුන්වන්නේ. අපිට තේරෙන වචනෙන් කියනවනම් මෙත්තාව. එතකොට තුන්වෙනි කාරණේ තමයි විහිංසා සංකල්ප. විහිංසා කියලා කියන්නේ හිංසා කරන්න, පීඩා කරන්න. අනිත් අය දුකට පමුණුවන්නට. Taman ක්‍රියාත්මක වෙන්නට හිතන ගතිය. එතකොට අවිහිංසා සංකප්ප කියලා කියන්නේ කරුණාව. අපිට තේරෙන වචනයෙන් කිව්වොත් කරුණාව. එතකොට කරුණාව කියලා කියන්නේ අනිත් කෙනා දුකටපත් වෙලා ඉන්න තැනින් මුදව ගන්න. දැන් විහිංසා සංකල්පනාවේදී අනෙක් කෙනා දුකට පමුණුවන්නට කැමති බව. අවිහිංසා සංකල්පනාවේදී දුකටපත් වෙලා ඉන්න කෙනා දුකින් මුදවා ගන්නට ඒ තනත්තා ක්‍රියාත්මක වෙනවා. ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ධර්මතාවය. එතකොට ඒ විදිහට අපේ සිත පුහුණු කළොත් තමයි අර පාපී අකුසල සංකල්ප